පෙරවන් සරණයි හැම දිනාටම අදත් අපි සුපුරුදු පරිදි සෙනසුරාදා ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්න සූදානම් වෙන්නේ. පසුගිය සතියේ අපි මෙත්තා පාරමිතාව කතා බහ කරලා නිමාවටපත් කළා. ඒ නිසා අද ආරම්භ කරන්න තියෙන්නේ අවසාන පාරමිතාව උපේක්ඛා පාරමිතාව. නමුත් පෝස්ට් එක ලැබෙනකොට ඒක මෙත්තා පාරමිතාව කියලා ඒ සකසපු දරුවා පොඩි වැරදීමකින් ඒක සටහන් කරලා තියෙන්නේ. අපි පසුගිය සතියේ සිහිපත් කළා මේ සතියේ අපි ආරම්භ කරන්නේ උපේක්ඛා පාරමිතා. මොකද අපි සති කීපයක්ම මෙත්තා පාරමිතා පිළිබඳව කතා බහ කරලා අත්‍යවශ්‍ය කරුණු සාකච්ඡා කරලා නිම කළ නිසා. එතකොට උපේක්ඛා පාරමිතා පිළිබඳව විශේෂයෙන්ම චර්යා පිටක අට කතාවෙහි දැක්වෙන්නේ කර්මෝපාය කෝසල්ල පරිග්ගහිතා අනුනය පටිඝ විද්ධංසනිය ඉට්ටානිත්තේසු සත්ත සංකාරේසු සමප්පවත්ති උපේක්ඛා පාරමිතා එතකොට උපේක්ෂා පාරමිතාව කියලා කියන්නේ අනුනය පටිඝ විද්ධංසනේ අනුනය කියලා කියන්නේ යමකට අනුකූලතාවය දැක්වීම එහෙම නැත්නම් එහෙම නැත්නම් ඒ අනුව කටයුතු කිරීම තමයි අනුනය කියලා කියන්නේ පටිඝ කියලා කියන්නේ ඒකට ප්‍රතිවිරුද්ධව කටයුතු කිරීම. එතකොට ක්‍රියා කිරීම හෝ ප්‍රතිචාර දැක්වීම. ඒක කායිකව වෙන්න පුළුවන්, වාචසිකව වෙන්න පුළුවන්, මානසිකව වෙන්නට පුළුවන්. යම්කිසි අරමුණකට අනුකූල වෙලා ඊට ප්‍රිය ස්වභාවයෙන් ඇලීමෙන් බැඳීමෙන් ඒ අනුව පවතිනවා නම් ඒක අනුනය පටික කියලා කියන්නේ ඒ අරමුණට ප්‍රතිවිරුද්ධ ආකාරයෙන් විරෝධාකාරයක් මනසේ මතුවෙනවා නම් ඒ බඳු ස්වභාවයක් කායිකව වාචසිකව තමන් ක්‍රියාවට නංවනවා නම් ඒක තමයි පටිඝ කිව්වේ. එතකොට උපේක්ඛා පාරමිතා කියලා කියන්නේ අනුනය පටිඝ විද්ධාංශනී. ඒ අරමුණු පිළිබඳව එහි ඇලීලා බැඳිලා ඊට අනුකූලව පවතින ගතියත් එහෙම නැත්නම් ඒ ඒ අරමුණෙහි ගැති බවටපත් වෙන ගතියත් ඒ වගේම අරමුණෙහි ගැටෙන ගතියත් කියන මේ අවස්ථා දෙකම විධ්වංසනය කියලා කියන්නේ අහෝසි කරමින්, දුරු කරමින්, ප්‍රහාණය කරමින්. ඉත්තානිත්තේසු සත්ත සංකාරේසු සමප්පවත්ති. ඉෂ්ට අනිෂ්ට ඉෂ්ට කියලා කියන්නේ තමන්ට ප්‍රියශීලී එහෙම නැත්නම් කුසල විපාකයෙන් ලැබෙන යහපත් වූ සැපසහගත වූ ඉන්ද්‍රයන්ට ප්‍රියශීලී වූ ආරම්මන හඳුන්වන ඉෂ්ඨාරම්මන කියලා. අනිෂ්ඨාරම්මන කියලා කියන්නේ අකුසල කර්ම විපාකයෙන් ලැබෙන ඉන්ද්‍රයන්ට ප්‍රිය නැති ඉන්ද්‍රයන්ට යම් පීඩාකාරී තත්ත්වයක් ඇති කරන මනස විසින් බොහෝ කොට ප්‍රතික්ෂේප කරන විදිහේ ආරම්මන තමයි අනිෂ්ඨාරම්මන කියන්නේ. එතකොට අර අනුනය පටිග දෙක, ඒ කියන්නේ ඇලීම් ගැටීම් දෙක දුරු කරලා ඉත්තානිත්තේසු සත්ත සංකාරයේසු සමප්පවත්තේ ඉෂ්ට වූ අනිෂ්ට වූ සත්ව සංස්කාරයන් පිළිබඳව සමව පවතිනවා. එතකොට සත්ව කියලා මෙතන හඳුන්වන්නේ සම්මතාර්ථයෙන් විඥානයක් සහිත වූ යම් අරමුණක්. ඒ කියන්නේ මිනිස්සෙක්, දෙවියෙක්, බ්‍රහ්මයෙක්, තිරිසන් සතෙක්, අමනුෂ්‍ය අවශේෂ ඕනෑම සත්වෙක් Tamanට අරමුණු වෙනවා නම් එතකොට ලෝක සම්මතයේ හැටියට ඒ පංචස්කන්ධය සත්ත කියලා මෙතන හඳුන්වනවා. සංඛාර කියලා කියන්නේ විඥාණයෙන් ඒ කියන්නේ විඥානයක සම්බන්ධයක් නැතුව ලෝකේ ක්‍රියාත්මක වෙන අවශේෂ දේවල් පිළිබඳව අපේ මනස ඇලෙනවා ගැටෙනවා. ඒ කියන්නේ රූප, සද්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම වශයෙන් මේ ෂඩේන්ද්‍රයන්ගෙන්ම ගනිමින් අපේ මනස ඇලීම් ගැටීම් වශයෙන් ප්‍රතිචාර දක්වනවා. විඥානයක් සහිත දේවල් වලටත් විඥානයක් රහිත දේවල් වලට. එතකොට මේ අංශ දෙකම ගොනු කරන්නට තමයි මෙතන සත්ත සංඛාර කියන වචන දෙකම අරන් තියෙන්නේ. එහෙම නැත්නම් ලෝකේ තියෙන සංස්කාර තමයි. සත්ව පුද්ගල ස්වභාවයක් නැහැ. නමුත් මේක ශ්‍රාවකයාට ග්‍රහණය කරන්නට පහසුව සඳහා තමයි අට කතාව මේ විදිහට පැහැදිලි කරන්නේ. සත්ත සංඛාර ඉත්තානිට්ඨේසු සත් සංඛාරේසු සමප්පවත්ති. ඒ ඉෂ්ට වූත් අනිෂ්ට වූත් ඒ කියන්නේ ඉන්ද්‍රයන්ට ප්‍රියමනාප වූත් ඉන්ද්‍රයන්ට අප්‍රියමනාප වූත් ඒ දෙආකාරම අරමුණු පිළිබඳ සමප්පවත්ති. වෙනසක් නැතුව සමව පවතින්න පුළුවන් ගතිය. සමව පවතින මානසික తত্ত্বය තමයි උපේක්ඛා පාරමී කියලා මෙතන හඳුන්වන්නේ. එතකොට සුපුරුදු පරිදි මේක මහබෝසත් පාරමිතාව දැක්වීම නිසා කර්මෝපාය කෝසල්ල පරිග්‍රහිත කියන මූලික පැහැදිලි කිරීම කරනවා කරුණාවෙන් සහ උපාය කෞශල්‍යයෙන් යුක්තව. එතකොට හැම දිනාගෙම කරුණාව එක මට්ටමට වැඩෙන්නේ නැහැ. මහබෝසත්තුරුගේ කරුණාව ප්‍රධාන වශයෙන් මේ කරුණාව මුල් කොටගෙන තමයි උන්වහන්සේ සම්මා සම්බුද්ධත්වයේ සඳහා පාරමිතා පුරන්නේ. ඒ නිසා මහබෝසත්තුරුන්ගේ කරුණාව ප්‍රධාන වෙනවා. උපාය කෞශල්‍ය කියන එක මහ බෝසත්වරුන්ටත් අවශේෂ බෝසත්වරුන්ටත් සියලු දෙනාටම අත්‍යවශ්‍ය ධර්මයක් උපාය කෞශල්‍ය ඒ කියන්නේ අදාළ පරමාර්ථය සාධනය කරන්නට අවශ්‍ය සාධක මොනවද බාධක මොනවද ඒ බාධක දුරු කරමින් සාධක අවදි කරමින් ස්ථානෝචිතව සහ අවස්ථාවෝචිතව අපි ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියන බව. ඒතර ඒ හැකියාව නැතිනම් අපිට පාරමිතා ධර්ම සම්පාදනය කරන්න පුළුවන් කමක් නැහැ. දැන් එතකොට ඒ බඳු කෞසල්‍යයෙන් යුක්තව ඒ බඳු උපාය කෞසල්‍යයෙන් යුක්තව අපි පුහුණු කළ යුත්තේ කුමක්ද? බාහිර ලෝකයේ පිළිබඳ කාරණයක් නෙමෙයි අපේ මනෝභාවය පුහුණු කිරීම. අනුනාය පටික විද්ධාංශනේ ඇලීම් ගැටීම් දෙක දුරු කරමින් ඉට්ටානිට්ඨේසු සත්ත සංඛාරේසු සමප්පවත්ති. ඉෂ්ට වූත් අනිෂ්ට වූත් සත්ත සංස්කාරයන් පිළිබඳව සමව පවතින ගතිය. දැන් යම් ප්‍රමාණයකට අපේ අවිඥානික ධර්මයන් පිළිබඳව මධ්‍යස්ත වෙන්නට සමහර වෙලාවට උත්සාහ කරනවා. උදාහරණයක් හැටියට ගත්තොත් සබා දහම තුලින් සිද්ධ වෙන යම් යම් පීඩා අපහසුතා අපි ඒවා දරා ගන්නට උත්සාහ කරනවා. මේක ඉතින් සබා දහමේ හැටි, මේක ලෝක ස්වභාවය, මේ අෂ්ටලෝක ධර්මයයි. එතකොට අපිට විතරක් නෙමෙයි හැමෝටම මේ தත්ත්වය උදා වුණා. ඉතින් මේ ලෝකෙ සිද්ධ වෙන වෙනස්කම් අපිට නවත්තන්න බැහැනේ. ඒවා කාටත් පොදුයිනේ. මේක මොකක් හරි සාංශාරික අකුසල කර්මයක් නිසා වෙන්නේ නැති මට මේ පීඩාව මේ විදිහෙන් පැමිණෙන්නේ නැත්තේ ওই විදිහෙන් නොයි කාරණා ගැන හිතලා බොහෝ කොට ඒ සංස්කාරයන් එහෙම නැත්නම් විඥානයක් රහිත වූ යම්කිසි ආරම්මණයකින් අපට පීඩා පැමිණෙනවා නම් ඒ බඳු අවස්ථාවලද යම් ප්‍රමාණයකට හෝ මධ්‍යස්ත වෙන්නට ලෝකයා උත්සාහ කරනවා. නමුත් බොහෝ කොට උපේක්ෂාව ඇති කරගන්න අපහසුම තැන තමයි සත්වයක ඒ කියන්නේ විඥාන සහිත පංචස්කන්ධයක් විසින් අපි වෙත යම් පීඩනයක් ඇති කරනවා නම් අපහසුතාවයක් ඇති කරනවා නම් එතෙන්දී අර අෂ්ටලෝක ධර්මයේ සිහි කරලා ලෝකස් ස්වභාවයයි කියලා කල්පනා කරලා මේක මගේ අකුසල කර්මයක් විපාක දෙනවා ඇති කියලා කල්පනා කරලා එහෙම හිතලා හෝ හිත සමනය කරගන්න පහසු නැහැ. මොකද ඒ පහසු නැත්තේ ඇයි? අර සත්ත්ව ස්වરૂපයෙන් දකින නිසා. පුද්ගල ස්වરૂපයෙන් දකින නිසා. එතකොට මේ පුද්ගලයා මට මේ හානි කරනවා. මේ පුද්ගලයා මා සමග ගැටෙනවා. මේ පුද්ගලයා මට විරුද්ධකම් කරනවා. එතකොට දැන් අර සබාධමෙන් එන දේ ඒක ලෝක ධර්මතාවයක් ඒක තමන්ගේ කර්ම වේගයක් ආදී වශයෙන් හිතන්න පෙළඹුණා වුණත් බිරිඳගෙන් සැමියාගෙන් මවගෙන් පියාගෙන් දරුවගෙන් දායකයාගෙන් හාමුදුරුවන්ගෙන් පාලකයාගෙන් රටවැසියාගෙන් ගුරුවරයාගෙන් ශිෂ්‍යයාගෙන් පාලකයාගෙන් සේවකයාගෙන් මේ විදිහට එන පීඩා එහෙම දරන්නට බොහෝ විට මනස සූදානම් නැහැ. ඇයි සූදානම් නැත්තේ ප්‍රධාන වශයෙන් සක්කාය දිට්ඨිය නිසා. ඉතින් ඒ නිසා ඔය අංශ දෙකම ස්පර්ශ කරන්නට තමයි මෙතන ප්‍රධාන වශයෙන් සත්ත්ව සංඛාරයේසු කියන වචන දෙකම අරන් තියෙන්නේ. එහෙම නැත්නම් සත්වය පුද්ගලය කියන දෙයක් බුදුදහමේ එහෙම කිසිවක් ගත යුත්තක් නැති බව පැහැදිලිව දේශනා කරනවා. නමුත් ලෝකයාට මේ සත්ත්ව සම්මුතිය ප්‍රධාන කාරණයක් වෙනවා උපේක්ඛාවෙන් ගිලිහෙන්නට. ඒ කියන්නේ ඇලීම් ගැටීම් වශයෙන් පුද්ගලයා ලෝකයේ සමග අනුනය පටිඝ ස්වභාවයෙන් ක්‍රියාත්මක වෙන්නට අර සංස්කාර ධර්මයන්ටත් වඩා මේ සත්ව කියන සංකල්පය සක්කාය දිට්ඨිය විශේෂයෙන් හේතු වෙනවා. ඉතින් ඒ කරුණු දෙකම කෙරෙහි අවධානය යොමු කරමින් තමයි ඉතානිට්ඨේසු සත්ත්ව සංඛාරේසු සමප්පවත්ති කියලා මෙතන පැහැදිලි කරන්නේ. එතකොට මෙහිදී අපි තේරුම් ගන්නට ඕන උපේක්ඛා කියලා චෛතසික ධර්මයකුත් තියෙනවා. ඒ චෛතසික ධර්මය හඳුන්වන්නේ ඇත්තටම උපේක්ඛා කියන වචනයෙන් නෙමෙයි, తත්‍ර මජ්ජත්තතා. එතකොට චෛතසික ධර්මයක් ඇති චෛතසිකයක් කියලා කියන්නේ මනසේ පහළ වෙන නිශ්චිත ගුණාංගයක්. එතකොට මේ මනසේ පහළ වෙන නිශ්චිත ගුණයක් හැටියට දක්වනකොට తත්‍ර මජ්ජත්තතා කියන ගුණය තමයි උපේක්ඛා කියන වචනයෙන් බොහෝ තැන්වල හඳුන්වන්නේ. හැබැයි මේ පාරමිතා කතාවේදී එක් චෛතසික ධර්මයක් නෙමේ මෙතන චෛතසික ධර්ම බොහෝ ගණනකින් සිත් බොහෝ ගණනකින් ක්‍රියාත්මක වෙන එක්තරා මනෝභාවයක් මානසික තත්ත්වයක් මෙතන අදහස් කරන්නේ දැන් අර මෙත්තාව ගැනත් අපි කතා කළා. ඒතකොට මෙත්තාව මූලික වශයෙන් චෛතසික ධර්මයක් වශයෙන් ගත්තාම ඒක අදෝෂ චෛතසිකය. හැබැයි ඒක අනුක්‍රමයෙන් වර්ධනය කරනකොට ප්‍රබල කරනකොට ඒක තව බොහෝ මානසික தත්වයන් සමග ගොඩනැගෙන එක්තරා ප්‍රශස්ත මානසික தත්වයක්. එතකොට අර චෛතසික ධර්මය කුසල් සිත්වල ඇති වෙන්නට පුළුවන්. නමුත් ඒක වර්ධනය කරනකොට තමයි අර අර විදිහට අර මානසික தත්ත්වය ගොඩනගන්න පුළුවන්. දැන් මේ උපේක්ඛාව කියන තැනදී ඇත්තටම తත්‍රමාජත්තතා කියන චෛතසික ධර්මය හඳුන්වන්නේ අපි මේ කතා කරන උපේක්ෂාව කියන අර්ථයෙන් නෙමෙයි. එතරම් උපේක්ෂා ගතියක් තමයි තියෙන්නේ. නමුත් ඒ උපේක්ෂාව වෙනම ගුණයක් එහි පවතින. මොකද්ද තත්‍රමජ්ජතතා කියලා කියන්නේ? මේ චිත්තචෛතසික ධර්මයන්ගේ ක්‍රියාකාරීත්වය අන්‍යෝන්‍ය වශයෙන් සහයෝගයෙන් ක්‍රියාත්මක වෙනවා. එතකොට සිත සමගම චෛතසික ධර්ම හටගන්නවා. චෛතසික ධර්මත් සිතත් එකට උපදිනවා, එකට ක්‍රියාත්මක වෙනවා, එක අරමුණක් ගන්නවා, ඒ වගේම එක්ව නිරුද්ධ වෙනවා. දැන් මේ කාර්යයේදී මේ චිත්තචෛතසික ධර්මයන්ට වෙන්වෙන් වූ කටයුතු තියෙනවා. වෙන්වෙන් කටයුතු තිබ්බට ඒ සියල්ල එකතු වෙලා යම්කිසි එක් කටයුත්තකක් නිරත වෙනවා. උදාහරණයක් හැටියට රේරුකාණේ මහානායක හඳුරු දක්වනවා. දැන් ගයක් හදනකොට ගඩොල් ගෙනෙන එක, වැලි අනන වැලි ගේන එක, බදාම අනන එක, ගඩොල් බඳින එක මේ එක් එක් කටයුතු එක් එක් පුද්ගලයා විසින් කරනවා. හැබැයි ඒ අයට වෙනත් වෙන්නෝ අනන්‍ය වූ කටයුත්තක් තියෙනවා වගේ මේ සියලු දෙනාම එකතු වෙලා කරන කටයුත්ත තමයි ගෙයක් තැනීම කියන කාර්යය. ඒතර ගේ හැදීම කියන පොදු කාරණේදී අර සියලු දෙනා ඒකාත්මිකව කටයුතු කරනවා. හැබැයි හැමෝම එක වැඩක් නෙමෙයි කරන්නේ. ඒ ඒගොල්ලන්ට වෙන වෙනම කටයුතු තියෙනවා. එතකොට මේ වෙන වෙනම කටයුතු අන්‍යෝන්‍ය වශයෙන් සමතුලිතව සිද්ධ කරනොත් තමයි අර පොදු කාර්ය සම්පූර්ණ වෙන්නේ. දැන් අපේ ශරීරය ගත්තා වුණා ශරීරයේ පද්ධති තියෙනවා. ශ්වසන පද්ධතිය, රුධිර සංසරණ පද්ධතිය, ආහාර ජීර්ණ පද්ධතිය, ඒ වගේම අස්ථි පද්ධතිය, පේශි පද්ධතිය, ස්නායු පද්ධතිය මෙබඳු පද්ධති සමූහයකකින් තමයි අපේ ශරීරය ක්‍රියාත්මක වෙන්නේ. ඒ ඒ පද්ධති වලට වෙන වෙන කෘත්‍ය වෙන වෙන කටයුතු පැවරිලා තියෙනවා. ඒ කටයුත්ත තමයි මේ පද්ධතියේ ප්‍රධාන කාර්යභාරය. නමුත් ඒ පද්ධති වෙන වෙනම කටයුතු කළා වුණාට වෙනම කාර්යයක් කළා වුණාට ඒ සියල්ල එකතු වෙලා තමයි මේ කය පැවැත්වීම කියන ප්‍රධාන කටයුත්ත කරන්නේ. ඒ ප්‍රධාන කටයුත්තට අර සියලුම පද්ධතිවල සහයෝගයේ එක්ක අවශ්‍යයි. අන්න ඒ වගේ මහානායක හඳුරෝ පැහැදිලි කරනවා මේ චිත්තචෛතසික ධර්මයන්ට වෙන්වෙන් කෘත්‍ය තියෙනවා. චෛතසික ධර්මයන්ටත් වෙනම කාර්යයන් තියෙනවා. චෛතසික ධර්මයන්ගේ සංයෝගය අනුව ඒ සිත්වලිනුත් කෙරෙන වෙන වෙනම කාර්යයන් තියෙනවා. නමුත් මේ චිත්තචෛතසික ධර්මයන්ගෙන් වෙන්වෙන් කාර්යයන් කළාට ඒ චිත්තචෛතසික ධර්මයන් සියල්ල එකතු වෙලා රූප දැකීම, ශබ්ද ඇහිීම, ඊළඟට ගන්ධයන් ආග්‍රහණය කිරීම රස දැනීම ස්පර්ශ එහෙම නැත්නම් පොට්ටබ්බය හඳුනා ගැනීම අරමුණු පිළිබඳව ගැඹුරට සිතීම කල්පනා කිරීම ඒ වගේම කතා කිරීම කය හසුරුවලා ක්‍රියා කිරීම ආදී මේ විවිධ කටයුතු සිද්ධ කරන්නට අර චිත්තචෛසික ධර්මයන් එක්ව ක්‍රියා කරන ඒවට වෙන වෙනම අදාළ කාර්යයක් තියෙනවා හැබැයි චිත්තචෛසික ධර්ම බොහොමයක් එකතු වෙලා තමයි අර කාර්ය සිද්ධ කරන්නේ එතකොට මේ කාර්ය සිද්ධ කරද්දී අර චිත්තචෛතසික ධර්මයන්ගේ අඩු වැඩි නොවේ උස් පහත් නොවේ වේග සමතාවයක් තිබිය යුතුයි මහානායක හඳුරේක උදාහරණයක් හැටියට දක්වනවා හරියට දැන් අපි හිතමු යම් බරක් දෙන්නෙක් එක්ක ඔසවාගෙන යනවා ඒ දෙන්නෙක් එක්ක ඔසවාගෙන යනකොට එක්කෙනෙක් වේගෙන් ගිහිල්ලා එක්කෙනෙක් හිමිස්සරේ ගියොත් එහෙම ඒ භාණ්ඩය වැඩි දුරක් ඒ බර ඔසවාගෙන යන්න බෑ දෙදෙනාගේ අසමතුලිත බව නිසා. එතකොට ඒ ඒ බර යම් දුරක් ඔසවගෙන යන්න නම් දෙන්නම එක්තරා සම වේගයකින් ගමන් කළ යුතු වෙනවා. අන්න ඒ වගේ මේ චිත්තචෛසික ධර්මයන්ගේ වේග සමතාවය ඇති කරන චෛතසිකයේ හැටියට මේ తත්‍ර මජ්ජත්තතා චෛතසිකයේ දක්වනවා. ඉතින් ඒක ටිකක් විමසිය යුතු චෛතසික ධර්මයක් හැටියටත් දක්වනවා. මොකද තප්පමාජත්තතාව කුසල් සිතෙහි යෙදෙන කුසල චෛතසිකයක් හැටියටයි දැක්වෙන්නේ. ඉතින් මහානායක හනු මෙහිදී දක්වනවා කුසලයට පමණක් නෙමෙයි අකුසලයටත් ඒ චිත්තචෛතසික සමතාවය අවශ්‍යයි. ඒ නිසා මේක ටිකක් විමසන්නට ඕන. බොහොම තේරුම් ගන්න අපහසු සූක්ෂම ධර්මයක් කියලා. කෙසේ හෝ මේ ධර්මයෙන් කෙරෙන කාර්ය හැටියට දක්වන්නේ අර චිත්තචෛතසික ධර්මයන්ගේ ඉස්සරහට පස්සට නොවි එක්ව ක්‍රියාත්මක වෙන වෙන්නට අවශ්‍ය වේග සමතාවය. එතකොට උදාසීන වෙන්නෙත් නැතුව අතික්‍රමණය කරන්නෙත් නැතිව සමතුලිත වෙන්නට පුළුවන් වෙන්නේ අර උපේක්ඛා ගුණය. එහෙම නැත්නම් తත්‍රමඤ්ඤත්තතා ගුණය නිසා. ඒ නිසා සමහර තැන්වල චිත්තචෛසික ධර්මයන් පිළිබඳව කතා කරනකොට తත්‍රමඤ්ඤත්තතා චෛතසිකය තමයි උපේක්ඛා කියන නමින් හඳුන්වන්නේ. නමුත් මේ පාරමිතා කතාවේදී මෙතන හඳුන්වන්නේ උපේක්ඛා කියලා එහි ඇතිවෙන අර චිත්තචෛසික ධර්ම සමූහයකින් ඇතිවෙන මානසික తত্ত্বය. එතකොට මේ මානසික తত্ত্বය අපේ මනසේ ගොඩනැගෙන්නට පුළුවන් ක්‍රම දෙකකට. අඥාන බව නිසා ගොඩනැගෙන්නට පුළුවන් ප්‍රඥාව නිසා ගොඩනැගෙන්නට පුළුවන්. අඥානකම නිසා ඇතිවෙන උපේක්ෂාව කියලා කියන්නේ අපි හිතමු යම්කිසි හානියක් අනුන්ට සිද්ධ වෙන අවස්ථාවේදී අනුන්ට කරදරයක් විපතක් සිද්ධ වෙන අවස්ථාවේදී එතනදී ඒ සිද්ධ වෙන හානිය ඒක මට නෙමෙයිනේ අපට අදාළ නෑනේ අපට මොකුත් උනේ නෑනේ අපේ දරුවන්ට මොකුත් හානියක් නෑනේ අන්න ඒ ඒ ආකාරයෙන් හිතන පුද්ගලයාට අර අනුන්ට සිද්ධ වෙන බරපතල පීඩනය වුණත් ඔහුගේ මනස කලම්බන්නට හේතුවක් වෙන්නේ නැහැ. අර සංවේදී පුද්ගලයෙකුට ඒ අනුන්ට සිද්ධ වෙන විපත කරදරය පවා තමන්ගේ සිත කම්පණයටපත් වෙනවා. කම්පණයටපත් වෙනවා කියන්නේ පටිඝ. අර අරමුණෙහි ගැටෙනවා. ඉතින් අරමුණෙහි ගැටෙන බව හොඳක් හොඳ තත්වයක් නෙමෙයි. නමුත් සමහර වෙලාවට ඒ සංවේදී බව ප්‍රඥාවෙන් පාලනය කරගත්තේ නැතිනම් අනුන්ගේ පීඩාව තමන් භුක්ති විඳිනවා. ඉතින් ඒ සංවේදී පුද්ගලයාගේ ස්වභාවය. ප්‍රඥාවෙන් ඒ සංවේදී බව. ඒතර ලෝකයට සිද්ධ වෙන හානියක් දකිනවා. ඒක ප්‍රඥාවෙන් දැකලා ප්‍රඥාවෙන් තේරුම් අරගෙන ඒ කෙරෙහි මධ්‍යස්ත වෙන්නට පුළුවන් නම් ඒ ගුණය තමයි සැබෑ උපේක්ෂාව කියන්නේ. හැබැයි අඥාන උපේක්ෂාව කියලා කියන්නේ ඒ අනිත් පුද්ගලයාට සිද්ධ වෙන හානිය, පීඩාව, කරදරය ටික මට නෙමේ මට අදාළ නැහැ කියන ස්වභාවයෙන් ඒක පිළිබඳව කිසිදු කම්පනයක් නැතිව කිසිදු වික්ෂිප්ත බවක් නැතිව ඊටාම සැහැල්ලුවෙන් මනස පවත්වන්නට ඒතනත්තාට පුළුවන් එතකොට ඒකත් ලෝකයට පෙනෙන්නේ උපේක්ෂාවක් වගේ එතකොට ඒක මේ දහම් කතාවේ උපේක්ෂාවයි කියලා කියන්නට බෑ. නමුත් ලෝකයා එය හඳුනා ගන්නට පුළුවන් එයා නම් ඉතින් එච්චර කලබල වෙන කෙනෙක් නෙමෙයි මොනවා වුණත් ලෝකෙ පෙරළුණත් බොහොම උපේක්ෂාවෙන් ඉන්න චරිතයක් කියලා ලෝකයා හඳුනා ගන්නට පුළුවන්. එතනත් යම්කිසි අර ඇලීම් ගැටීම් වලට භාජනය වෙන්නේ නැති උපේක්ෂා සහගත ගුණයක් එතනක් තියෙනවා. හැබැයි තිබුණා වුණාට ඒ ගුණය මතුවෙන්නේ අර ආත්ම මූලික සංඥාවෙන් ආත්ම තෘෂ්ණාවෙන් සහ මෝහයෙන් ඒ ආත්ම තෘෂ්ණාව සහ මෝහය පදනම් කොටගෙන අනුන්ගේ දුකෙහිදී කම්පා නොවන අනුන්ගේ දුකෙහිදී පීඩා නොවිඳින සංවේදී නොවන කිසිවක් නොඋනාසේ මධ්‍යස්තව ඉන්නට පුළුවන් ගතිය කෙනෙක් තුල ගොඩනගෙන්නට පුළුවන්. ඒක මේ දහම් කතාවේ කියවෙන උසස් වූ ගුණය නෙමේ ඒක දුර්වලකමක් ඒක දුර්ගුණයක්. ඒ වගේම අඥාන උපේක්ෂාව ඇති වෙන තවත් ක්‍රමයක් තියෙනවා. ප්‍රධාන වශයෙන් තමන්ටම යම් පීඩාවක් ඇති වුණා වුණා. දැන් අනුන්ට සිද්ධ වෙන පීඩාවේදී නම් මට නෙවෙයි කියලා ඉන්නට පුළුවන්. සමහරව තමන්ට පීඩාවක් ආවා වුණා. එතනදිත් කිසි කලබලයක් නැතුව කම්පාවක් නැතුව ඉන්න අවස්ථා අපි දකිනවා. ඒ කුමක් නිසාද? ඒ සිද්ධ වෙන්නට යන අනතුර කොතෙක් බරපතලද කියලා නොවැටහීම නිසා. ඒ කියන්නේ දැන් සමහර කෙනෙකුට අපි හිතමු තමන්ට ස්වභාවික විපතකදී යම්කිසි වෛරස විස බීජ ආදියෙන් තමන්ට ලොකු හානියක් සිද්ධ වෙනවා. එතකොට ඒක වෛද්‍යවරු සෞඛ්‍ය නිලධාරීන් පැහැදිලි කරලා දෙනවා. මෙහෙම කරන්න එපා. මුඛාවරණ පැලඳ ගන්න, දුරස්ත භාවයේ තියාගන්න, රංචු ගැහෙන්නට එපා, එකට එකතු වෙන්න එපා. එහෙම වුණොත් මේක බෝ වෙනවා කියලා වෛද්‍යවරු උපදෙස් දෙනවා. උපදෙස් දුන්නා වුණාට සමහරු ඒවා සත පහකටවත් ගණන් ගන්නේ නැහැ. ඇයි ගණන් ගන්නේ නැත්තේ? ඒ කල්පනා කරන්නේ ඒක කොච්චර කලබල වෙන්න දෙයක් නැහැ. ඒක එච්චර ගණන් ගන්න දෙයක් නෙමෙයි. අපිට ඉතින් ඒ ඕන දෙයකට ඔට්ටුයි. මම මැරෙන්නත් සූදානම්. එතකොට ඒ විදිහට තමන් මැරෙන්න සූදානම් කියලා ඇත්තටම මරණයට බය නැතිකම නිසා නෙමෙයි අර වෙන්නට යන අනතුරෙහි බරපතලකම Tamanට පැහැදිලිව වැටහෙන්නේ ඒ වැටහෙන්නේ නැතිකම නිසා ඒතරත්තා කිසිවක් සිදු නොවෙන්නාසේ තමන්ගේ කටයුතු කරගෙන යනවා. එහෙම නැත්නම් තමන්ගේ රටට, තමන්ගේ ජාතියට, සම්බුද්ධ ශාසනයට මහා බරපතල විපතක් සිදු වෙමින් පවතිනවා. ඒ කිසිවක් නැසුනාසේ, නොපෙනුනාසේ, නිශ්ශබ්දව ඉන්න පුළුවන්. ඇයි ඒ සිද්ධ වෙන්නට යන හානියේ බරපතලකම තේරෙන්නේ නැතිකම නිසා. එතකොට ඒ විදිහට අනුන්ගේ පීඩාව පිළිබඳව අසංවේදී බවත් තමන්ගේ පීඩාව පිළිබඳව නොයැටහෙන බවත් නිසා යම් කිසි කෙනෙක් තුළ මධ්‍යස්ත ගතියක් ඇති වෙනවා ඒක මානසික ආතතිය ඇති නොවි කය නිරෝගීව තියාගන්න හොඳට නිදාගන්න ඒක උදව්වක් වෙන්න පුළුවන්. හැබැයි බුදුදහමේ කියවෙන මේ උපේක්ඛා පාරමිතාව කියන උසස් ගුණයට ඒවා ගැනෙන්නේ නැහැ. එතකොට මොකක්ද එහෙනම් බුදුදහමේ කියවෙන මේ උපේක්ෂාව නැමැති උසස් ගුණය? ඒ ගුණය ඥාන සංප්‍රයුක්තව ඇති වෙන උපේක්ෂාව. ඒ ඥාන සංප්‍රයුක්ත උපේක්ෂාව ඇති වෙන්නේ ප්‍රධාන වශයෙන්ම ප්‍රඥාව මුල් කොටගෙන. ඒ කියන්නේ දැන් ලෝකයේ දේවල් සිද්ධ වෙනකොට ඒ අනුන්ට සිද්ධ වෙන දේ ගැන තමන්ට සිද්ධ වෙන දේ ගැන ඒ තනත්තාට පුළුවන් නුවණින් දකින්න. ලෝකේ අන් අයට යම් විපතක් වෙනකොට ඔන්න ඔය ඕන දෙයක් උනාවේ මට නොවේ කියන අදහසින් නිහඬ වෙන්නේ නැහැ. Tamanට හැකි හැම අවස්ථාවකම එතනත්තා උත්සාහ කරනවා වෑයම් කරනවා ඒ අනුන්ගේ විපත වළක්වලා අනිත් කෙනාට යහපත සිද්ධ කරන්න කරුණා මෛත්‍රිය. හැබැයි ඒක වළක්වන්න බැරි අවස්ථාවකදී Taman මධ්‍යස්ත වෙනවා නිහඬ වෙනවා කුමක් නිසාද හේතුඵල වශයෙන් දකිනවා මේක වළක්වන්න බැහැ කියන බව. එතකොට වළක්වන්න බැරි නිසා ඒකට දඟලලා වැඩක් නැති නිසා ඒකට දඟලලා තේරුමක් නැති නිසා අපි මේක වළක්වන්න පුළුවන් වුණත් ඒ පුද්ගලයාට ඒක හේතු ගන්නලා ඒ පැත්තෙන් ලබන් ලැබෙන්න ඕන සහයෝගය ලැබෙන්නේ නැහැ. දැන් අපට ඕනකම තියෙනවා මේක වළක්වන්න. හැබැයි ඒ පුද්ගලයාට ඒකෙන් වළකින්නට තරම් කොතෙක් උපදෙස් දුන්නත් ඒ සඳහා උනන්දුවක් නැහැ. උත්සාහයක් නැහැ. ඇයි අනවබෝධය නිසා. එතකොට ඒ අවශ්‍ය මට්ටමට අවබෝධය ඇති කරන්න කොතෙක් උත්සාහ කළත් ඒකෙන් ගැටිලා හැපිලා විනාශ වෙනව ඇරෙන්නට යහපතක් වෙන්නේ නැතිනම් එමඳු තැනකදී අපිට පුළුවන් වෙන්න ඕන මධ්‍යස්ත වෙන්න. උපේක්ෂා සහගත. එතකොට අනුන්ගේ පීඩාව සම්බන්ධව කරුණා මෛත්‍රියෙන් ක්‍රියාත්මක වෙන්නට ඕන. ඒ වගේම එය කල නොහැකි අවස්ථාවන්හිදී මධ්‍යස්ත වෙන්නට ඕන ඒ උපේක්ෂාව හඳුන්වන උපේක්ඛා බ්‍රහ්ම විහාරයයි. එතකොට ඥාන සම්ප්‍රයුක්ත උපේක්ෂාව කොටස් දෙකකින් යුක්තයි. උපේක්ඛා බ්‍රහ්ම විහාරය සහ උපේක්ඛා පාරමිතාව. එතකොට උපේක්ඛා බ්‍රහ්ම විහාර කියන්නේ අනුන්ට පැමිණෙන පීඩාවන්හිදී. එතකොට බ්‍රහ්ම විහාර හතරක් තියෙනවානේ මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා. එතකොට මෙත්තාව ඇති කළ යුතු තැන මෙත්තාව ඇති කරගන්න. මුදිතාව ඇති කළ යුතු තැන මුදිතාව ඇති කරනවා. කරුණාව ඇති කර යුතු තැන කරුණාව ඇති කරගන්න. හැබැයි ඒ කිසිවකින් අනේකාට යහපතක් කරන්න හේතුඵල සකසන්නට බැරි තැනකදී මධ්‍යස්ත වෙන්නට පුළුවන්. දැන් බැලුව බැලමට අර කලින් කියපු පුද්ගලයයි මේ පුද්ගලයයි දෙන්නම එක වගේ කියලා බැලුව බැලමට හිතෙන්න පුළුවන්. ඒ මොකද අර කලින් කියපු පුද්ගලයා නෑ මට නෙමෙයිනේ මට ඒක අදාළ නෑනේ කියලා මධ්‍යස්ත වෙන්නකොට තේතනත්තත් හැල හැප්පෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුව මදහත්ව ඉන්නවා. දැන් මේ කියන පුද්ගලයා ප්‍රඥාවෙන් දේවල් කල්පනා කරලා වෙනස් කරන්න බැරි තැනදී නිහඬ වෙනවා. මධ්‍යස්ත වෙනවා. ඒතර මේ දෙන්නම එකම වැඩක් නේද කරන්නේ අනිත් කෙනා දුක් විඳිද්දී Taman නිශ්ශබ්දව ඉන්නව නේද වගේ පෙනෙන්නට පුළුවන්. ඒ නිසා බාහිරින් පෙනෙන දේ එක වගේ වුණාට අභ්‍යන්තරේ ක්‍රියාත්මක වෙන්නේ අඥාන බවද ප්‍රඥාවද කියන කාරණේ මත තමයි මේ උපේක්ෂාවේ ස්වභාවය තීරණය කළ යුත්තේ. ඒ නිසා උපේක්ඛා බ්‍රහ්ම විහාර කියන්නේ මෙත්තා මෙත්තාවෙන් ක්‍රියාත්මක වෙන්නට නොයා කරුණාවෙන් ක්‍රියාත්මක වෙන්නට නොයා මුදිතාවෙන් ක්‍රියාත්මක වෙන්නට නොයා උපේක්ඛාවෙන් ලෝකයට ප්‍රතිචාර දක්වනවා. එතකොට මෙත්තාවෙන් ක්‍රියාත්මක නොවි ඉන්නේ කොහොඳයිද? මුදිතාවෙන් ක්‍රියාත්මක නොවි ඉන්න එක හොඳයිද? කරුණාවෙන් ක්‍රියාත්මක නොවි ඉන්න එක හොඳයිද? එතකොට පෙර දිනක පින්නතුන්ට මතක ඇති මෙත්තාව ගැන කතා කරනකොට අපි සිහිපත් කළා යම් කිසි කෙනෙකුට කෙලස් ප්‍රහාණය කරන්නට මෙත්තාව නැමැති ඒ ගුණෙහි මූලය අවශ්‍යයි. ඒක මේ ධර්ම වැඩෙන්න මූලික ගුණයක්. අද්වේෂ කියන ගුණය. හැබැයි අර මෙත්තාව විදිහට ඒක ඉතා ප්‍රබල මනෝභාවයක් හැටියට වර්ධනය කරලා තියද නැද්ද කියන එක එතරම් අදාළ වෙන්නේ නැහැ. ඇයිද? අර උපේක්ඛාවෙන් ප්‍රඥාවෙන් ඒ ක්ලේශයන් දුරු කරන්නට පුළුවන්කම තියෙනවා. එතකොට ඍජුවම බෝධිපාක්ෂික ධර්ම හැටියට ක්‍රියාත්මක වෙද්දී මේ බෝධිපාක්ෂික ධර්මවලදී අද්වේෂ නැමැති තා මූලික අවස්ථාවේ තමයි මේ චෛතසිකය ගැන කතා කරන්නේ. එහෙම නැතුව මෙත්තාව කියලා වෙනම වෙන් කරලා කතා කරන්නේ. හැබැයි පාරමිතා කතාවේදී වෙනම මෙත්තා කියලා එක වෙන් කරලා කතා කරනවා. එතන අද්වේෂ චෛතසිකයේ හැටියට විතරක් නෙමෙයි මෙත්තා කියලා ගුණයක් හැටියට, මනෝභාවයක් හැටියට කතා කරනවා. ඇයි ඒ මනෝභාවය අවශ්‍යයි අපට භවෙන් භවය මේ නිවන නැමැති ඉලක්කය වෙත ගමන් කිරීමේදී බාධක අවම කරගෙන ඒ නිර්වාණගාමිනී මාර්ගයට අදාළ සාධක සකසාගෙන මේ සංසාර ගමන පවත්වාගෙන යන්න කලමනාකරණය කරගන්න සැලසුම් කරගන්න අපිට මෙත්තාව අවශ්‍යයි. හැබැයි ක්ලේශ ප්‍රහාණය කියන තැනදී ඒකේ මූලික ගුණය විනා අපට අරතරන් ප්‍රබල විදිහට ඒක වර්ධනය කරගෙන ක්‍රියාත්මක විය යුතුයි කියලා නියමයක් නැහැ. හැබැයි මේ මෙත්තාව මේ මට්ටමට වර්ධනය කරලා තියෙනවා නම් ලොකු යහපතක් කරන්න පුළුවන්. අන්න ඒ වගේ මෙතන උපේක්ඛා කියලා කියන්නේ මෙත්තාව නැතිකමින් උපේක්ෂාව නෙමෙයි. මෙතන උපේක්ඛාව කියලා කියන්නේ කරුණාව නැතිකමින් ඇතිවෙන උපේක්ෂාව නෙමෙයි. මෙතන උපේක්ඛාව කියලා කියන්නේ මුදිතාව නැතිකමින් ඇතිවෙන උපේක්ෂාව නෙමෙයි. මෙත්තාව නැතිකමින් කරුණාව නැතිකමින් මුදිතාව නැතිකමින් යම් කිසි කෙනෙක් උපේක්ෂාව ඇති කරගන්නවා නම් එතන තියෙන්නේ අඥාන උපේක්ෂාවක් කියලයි අපිට තේරුම් ගන්නට තියෙන්නේ. ඒ නිසා මේ බ්‍රහ්ම විහාර ධර්මයක් හැටියට මානසික ගුණයක් හැටියට කතා කරන මෙහිදී මෙත්තාවෙන් යා හැකිතා ක්‍රියාත්මක කරුණාවෙන් කළ හැකි තාක් දේ කරන්නට උනන්දු වෙනවා. ඒක කරන්න පුළුවන්ද බැරිද කියන ප්‍රමාණය තම තමන් මත තීරණය වෙනවා. බුදුහාමුදුරුවෝ මහා කරුණාවෙන් කරපු ප්‍රමාණය අපිට කරන්න බෑ. ඒත් අපි දේවල් කරන්නේ අපේ ප්‍රමාණයෙන්, අපේ ශක්ති ප්‍රමාණයෙන්, අපේ ධාරිතාව මත. අපේ අපේ මානසික සංවර්ධනය මේවන විට තියෙන తත්වය මත තමයි අපිට දේවල් කරන්න පුළුවන්. අපේ මෛත්‍රිය බුදුහාමුදුරන්ගේ මෛත්‍රිය තරම් ප්‍රබල නැති වෙන්න පුළුවන්. හැබැයි අපට පුළුවන් ප්‍රමාණයෙන් මේ මෙත්තාව අවදි කරගෙන ක්‍රියාත්මක කරන්න. එතකොට මුදිතා ගුණය තථාගතයන් වහන්සේගේ වගේ මුදිතා ගුණයක් අපිට නැති වෙන්න පුළුවන්. හැබැයි අපේ ප්‍රමාණයෙන් මුදිතාව අවදි කරගන්න අපි හැම විටම වෑයම් කරන්න. නමුත් ඒ මෙත්තාවෙන් කරුණාවෙන් මුදිතාවෙන් අනිත් කෙනාට යහපත කරන්නට ඒබඳු මානසික තත්වයකින් කිසිවක්ම කල නොහැකි තැනකදී අපේ මනසේ උපේක්ෂාව ඇති කරගන්න. මේක අපිට වටහා ගන්නට හොඳම උදාහරණයක් තමයි බුදුරජාණන් වහන්සේ වැඩ සිටි සමයේ උන්වහන්සේ ජීවමාන අවදීෙහිම විදුඩබ කුමාරයා විසින් සමස්ත ශාක්‍ය වංශයම සමූල ඝාතනය කළා. මේ සමූල ඝාතනය කළේ වෛරයක් එක්කලා එතකොට ඔහු පළවෙනි වතාව මේ සඳහා සේනාව සමග පිටත්ව යනකොට බුදුරජාණන් වහන්සේ ශාක්‍ය ජනපදයේ පෙනෙන සීමාවේ කොළ නැති ගහක් යට වැඩ හිටියා. විනෝඩව කුමාරය ඇවිදින් අහනවා ස්වාමීනි මෙච්චර මේ අතුපතර වෙහිදිලා කොළ හොඳට වැඩිලා ඝන හෙවන තියෙන ගස් කොළන් තියෙද්දී ඔබ වහන්සේ මේ කොළ නැති ගහක් යට ඇයිද වැඩ ඉන්නේ? එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා විදුඩබ මේ ශාක්‍ය දේශය තමන්ගේ මේ ඥාති පරපුර ඉන්න ප්‍රදේශයෙන් හමන සුලගත් මට සැපදායකයි. මේක සමහරව අර්ථකථනය කරනවා බුදුහාමුදුරුව බුදු වුණා වුණත් ඥාතීන්ට හිතවත්කම දැක්වුවා ඥාතීන් රකින්න උත්සාහ කළා බුදුරජාණන් වහන්සේත් ඥාතීන්ට පක්ෂපාත වුණා වගේ කතාවක් කියන්න වැරදි විදිහට මේක අර්ථකථනය කරනවා. බුදුරජාණන් වහන්සේට ඕන උනේ ඥාතීන් ඉහලින් තියන්න නෙමේ මේ අවස්ථාවේ ඒ තමන්ගේ ඥාති පරපුර ඝාතනය කරන්නට යන මානසික தત્ත්වය වෙනස් කරන්නට විනෝඩබ කුමාරයාගේ මනසට යම් බලපෑමක් කරන්න. ඒකට යෝග්‍ය ප්‍රකාශනයකුයි කරන්න. එතකොට ඒ ප්‍රකාශනයේ තථාගතයන් වහන්සේ ඥාතීන්ට තියෙන ඇල්ම නිසා නෙමෙයි. හැබැයි ඥාතීන් ගැන විශේෂ අවධානයක් තියෙනවා බුදුජානක. ඇයි අවධානය තියෙන්නේ? ඒ අය තථාගතයන් වහන්සේගේ ඥාතීන් වෙලා උපදින්නේ නිකම්ම නෙමෙයි. එය සාංශාරිකව කරන ලද ප්‍රබල කුසල බලය සාංශාරික ඇසුරක් එතකොට දැන් ඔය ජාතක කතා එහෙම කියනකොට කියන්නේ එදා ඒ සිටි පිරිස අද බුදු පිරිසමයි කියලා. එතකොට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ හැටියට ඥාතීන් හැටියට එන්නේ කවුද? සාංශාරික වශයෙන් සසරේ එකට ආපු යම් පිරිසක්. ඒ අය අනිත් අයට සාපේක්ෂව බලනකොට සමීපව කටයුතු කරලා තියෙනවා. Tamanට බොහෝ උපකාරී වෙලා තියෙනවා ಗುಣධම් වඩන්නේ. ඒ වගේම ඒ අය තුළ යම් ශක්තියක් වැඩිලා තියෙනවා. ඒ නිසා ඒ අය හේතුඵල වශයෙන් බලනකොට අන් අයට වඩා සුවිශේෂ චරිතයේ ඒ අතර තියෙන්න පුළුවන්. එනිසා තථාගතයන් වහන්සේ ඒ අය ගැන අවධානය යොමු කරනවා විනා අර නෑදෑකම මත හිතවත්කම මත අපේකම මත එහෙම එකක් බුදුවරුන්ට ඇත්තේ නැහැ. ඒ සමහර දැන් අපි දන්නවනේ අනාථපිණ්ඩික සිටුතුමා එක් අවස්ථාවකදී බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයේ වැඩ ඉඳලා වස් විසීම සඳහා වෙනත් තැනකට දුර බැහැරකට වඩින්නට සූදානම් වුණා. ඊට පස්සේ අනාථපිණ්ඩික සිටුතුමා එවෙදින් කියනවා ස්වාමීනි ඔබ වහන්සේ කොහිද වඩින්න සූදානම්? එතකොට සිටුතුමනි මම වස් විසීම සඳහා වෙනත් දුර ප්‍රදේශයකට යනවා. ඉතින් අනාථපිණ්ඩික සිටුතුමා බුදුරජාණන් වහන්සේට හරීම ස්නේහවන්ත කෙනෙක්. උන්වහන්සේ වෙහෙසෙයි කියලා ප්‍රශ්නයක්වත් අහන්න සූදානම් වෙන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ හිතලා යමක් කිව්වොත් ඒක අහගෙන දේශනා කළොත් ඒක අහගෙන යනවා මිස බුදුහාමරංගෙන් ප්‍රශ්නයක්වත් අහලා වෙහෙසන්නට හිතන්නේ. ඒ තරම් බුදුහාමුදුරුවෝ ගැන බොහොම මෙත්තා සහගතව කටයුතු කරන කෙනෙක්. ඉතින් දැන් බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමේ වැඩ ඉන්නවනම් එතුමා කැමති. දැන් මේ බහැරට වඩින එක ගැන එතුමාට ලොකු දුකක් ඇති වුණා, කනගාටුවක් ඇති වුණා. දැන් තුන් මාසයකට මට බුදුහාමුදුරුවෝ දකින්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැනේ. උන්වහන්සේ මගේ විහාරෙන් බහැරට වඩිනවානේ කියන දුම්නස ඇති වුණා. ඊට පස්සේ එතුමා ගෙදර ගිහිල්ලා මේ ගැන කල්පනා කර කර ඉන්නකොට වැඩ කරන සේවිකාව දාසිය ඇවිදින් අහනවා සිටුතුමනි අද බොහොම කනස්සල්ලෙන් මොකද එතකොට සිටුතුමා කියනවා මට බොහොම කරස්සල්ලට කාරණේ තමයි බුදුරජාණන් වහන්සේ බහැරට වඩිනවා දුරකට වඩිනවා වස් සමාදම් වෙන්න. ඉතින් උන්වහන්සේට මම ආරාධනා කළා මෙහි වැඩ ඉන්නට කියලා. නමුත් උන්වහන්සේ බහැර වඩින්නටයි සූදානම් වෙන්නේ. ඉතින් උන්වහන්සේ මෙහි රඳවා ගන්නට ක්‍රමයක් නැති නිසායි මම මේ බොහොම කනගාටු වෙන්නේ කියලා කිව්වා. එතකොට අර දාසිය අහනවා ස්වාමීනි බුදුරජාණන් වහන්සේ යන ගමන නවත්තලා ජේතවනාරාමේම වැඩ ඉන්න සැලැස්සුවොත් මට මොනවද දෙන්නේ? එතකොට කිව්වා ඔබ එහෙම කළොත් ඔබ මේ දාස භවෙන් මම නිදහස් කරනවා. නිදහස් කරලා මගේ දියණියක් වගේ සියලු පහසුකම් දීලා කන්න අඳින්න දීලා ඔබට රැකවරණය සලස්සන ඔබ දාස භවෙන් මුදවනවා. පස්සේ මේ දාසිය බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්නට ගියා. ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට කියනවා ස්වාමීනි ඔබ වහන්සේ බහැරට නොඇඩ මේ වස් කාලය තුල මේ ජේතවනාරාමෙහි වැඩ සිඳිනසේක්වා වැඩ හිඳිනසේක්වා කියලා ආරාධනා කරනවා. බුදුරජාණන් වහන්සේ අහනවා මම ජේතවනාරාමේ වැඩ සිඳීමෙන් ඔබට සිද්ධ වෙන යහපත මොකක්ද? එතකොට අර දාසිය කියනවා ස්වාමීනි ඔබ වහන්සේ එහෙම වැඩ හිටියොත් මාව මගේ ස්වාමියා සිටුවරයා විසින් මාව දාස බවින් මුදවනවා. මුදවපුවන් පස්සේ මට අවශ්‍ය තරම් නිදහස තියෙනවා. එතකොට මට දිවි හිමියෙන් පන්සිල් රකින්න පුළුවන්. නිතර ඔබ වහන්සේගෙන් බණ අහන්න පුළුවන්. ಗುಣධම් වඩන්න පුළුවන්. පොහේ අටසිල් දසසිල් සමාදන් වෙන්න පුළුවන්. ස්වාමීනි මේ යහපත මට සිද්ධ වෙනවා. ඒ නිසා ඔබ වහන්සේ ජේතවනාරාමෙන් බැහැරට නොයඩ මෙහි වැඩ ඉඳින්න කියලා ආරාධනා. බුදුරජාණන් වහන්සේ ආරාධනාව පිළිගත්. දැන් සෝවාන් ඵලයටපත් වෙලා හිටපු අනාථපිණ්ඩික සිටුතුමා අච්චර ස්නේහයෙන් කරපු ආරාධනාව ප්‍රතික්ෂේප කළා. මේ දාසියක් ඇවිදින් කරපු ආරාධනාව පිළිගත්තා. ඒ මොකක් නිසාද? මේ මට ආදරේ මේ මගේ අය කියන පදනමේ නෙමෙයි බුදුහාමුදුරුවෝ සංග්‍රහ කරන්නේ. සෝවාන් වෙච්ච කෙනා දැන් පරප්‍රත්‍ය රහිතයි. පරප්‍රත්‍ය රහිත කියන්නේ බුදුහාමුදුරන්ගේ සහාය ලැබුණත් එකයි නොලැබුණත් එකයි ඒ තැනත්තා අනිවාර්යෙන් අරහත්ත්වයට දක්වා මේ ගමන යනවා. කාගෙන් උදව් ලැබුණත් නොලැබුණත්. ඒ නිසා ආයේ ඔහුට අමුතුවෙන් අනුග්‍රහ කරන්නට විශේෂ දෙයක් නැහැ. නමුත් මේ දාසිය කියන්නේ එහෙම නෙමෙයි බුදුරජාණන් වහන්සේගේ කරුණාව මෛත්‍රිය යොමු විය යුතු ඒ ඒ කරුණා මෛත්‍රිය යොමු වුණොත් ඒ අනුග්‍රහය ලැබුණොත් යහපතක් කරගන්න පුළුවන් කෙනෙක්. එනිසයි බුදුරජාණන් වහන්සේ එතන මුල් තැන දෙන්නේ. අන්න ඒ විදිහට සම්මා සම්බුදුවරු ලෝකය පිළිබඳව කල්පනා කරන්නේ මේ ප්‍රතඥන මනසට හැඟෙන විදිහට නෙමෙයි. උන්වහන්සේලා ලෝක අනුග්‍රහය, බුද්ධ ප්‍රත්‍ය, තමන්ගේද අනුන්ගේද කතාවක් නෑ. හේතු ප්‍රත්‍ය සම්පාදනය වෙලා තියෙනවා නම් එතන ඵලය ගොඩනගන්නට පුළුවන් කියලා පෙනෙනවා නම් ඒ සඳහා උනන්දු කරනවා. තමන්ගේද අනුන්ගේද සතුරුද මිතුරුද කතාවක් එතනට නෑ. එනිසා තථාගතයන් වහන්සේ ශාක්‍යයන් පිළිබඳව මේ වටිනාකම දකිනවා. ඒ දකින නිසා තමයි අර විදුඩබ කුමාරයා ඝාතනය කරන්න යන අවස්ථාවේදී ගිහිල්ලා මග වැඩ ඉඳලා ඒ ගමන වැළැක්වුවා. විදුඩබ කුමාරයා සේනාවත් එක්කලා ආපහුවව තථාගතයන් වහන්සේ ශාක්‍යයන්ගේ ඝාතනය අනුමත කරන්නේ ඒකට නොකමැත්තෙන් තමයි එහෙම නැත්නම් ඒක වැළැක්වීමේ අදහසින් තමයි මේ වැඩ ඉන්නේ කියලා දැනුණට පස්සේ ඔහු බුදුරජාණන් වහන්සේ ගැන තියෙන ගෞරවයත් එක්කලා ආපහු හැරිලා ගියා. දෙවනි වතාවෙත් සේනාව අරගෙන ආවා. දෙවනි වතාවෙත් බුදුජාණන් වහන්සේ මග වැඩ ඉඳලා ඒ ගමන වැළැක්වුවා. තුන්වෙනි වතාවෙත් අරගෙන ආවා. තුන්වෙනි වතාවෙත් බුදුරජාණන් වහන්සේ ඒ ගමන වැළැක්වුවා. හැබැයි විදුඩ කුමාරයා නැවතුනේ හතරවෙනි වතාවත් සේනාව සංවිධානය කරගෙන ගියා. එතනදී බුදුරජාණන් වහන්සේ නිස්සබ්ද වුණා. එතකොට එතනදී බුදුරජාණන් වහන්සේ නිස්සබ්ද වුණේ ඔන්නෝයි මරාගත්තු දෙන් කියන අදහසින් නෙමෙයි. ඔන්නෝයි දඟලනවා නම් ඒ කර්මය කරගත්තු දෙන් කියන අදහසින් නෙමෙයි. තථාගතයන් වහන්සේ දකිනවා ඒ ශාක්‍ය රජවරු පෙර භවයක එක්ව කරගත්තු සාමූහික අකුසල කර්මයක විපාකයයි මේ මතුවලා එන්නේ. විදුඩබ කුමාරයා ඒ කර්ම වේගයට අතපවන්නට ඒකෙන් තමන් බරපතල කර්මයක් කරගන්නට සුදුසුකම් ඇතුවයි ක්‍රියාත්මක එතකොට මේ හේතු සාධක ටික එකට එකතු වී එකතු වීම වළක්වන්න පුළුවන් තාක්කල් තථාගතයන් වහන්සේ ඒ මැදට යොමු වෙලා ක්‍රියාත්මක වුණා. හැබැයි යම් අවස්ථාවක ඒක අනිවාර්යෙන් පළදරන තැනට එනකොට උන්වහන්සේ නිහඬ වුණා. එතකොට විදුඩුබ කුමාරයා ගැන කරුණාවක් නැතුවවත් එහෙම නැතුව ශාක්‍යයන් පිළිබඳව කරුණාවක් නැතුවවත් නෙමේ එතනින් එහාට උත්සාහ කළාට වැඩක් නැති නිසා අර්ථ ශුන්‍ය නිසා අන්න ඒකටයි උපේක්ඛා කියලා කියන්නේ. එහෙම නැත්නම් උපේක්ඛා බ්‍රහ්ම විහාරයයි කියලා කියන්නේ. එතකොට ඒක ගැන නොසලකා හරලා නෙමේ කරුණාවෙන් මෛත්‍රියෙන් ක්‍රියාත්මක වෙනවා. හැබැයි මේ කරුණාවෙන් මෛත්‍රියෙන් තවදුරටත් කළ හැකි දෙයක් නැති තැනදී උන්වහන්සේ මධ්‍යස්ත වෙනවා. උන්වහන්සේ නිහඬ වෙනවා. ඒ උපේක්ෂාව හේතුඵල දකිමින් ඥාන සම්ප්‍රයුක්තව ඇති වෙන උපේක්ෂාව. දැන් අපේ ජීවිතවල ගොඩක් වෙලාවට අපිට වෙන්නේ යමක් කළ හැකිද කළ නොහැකිද කියන පැහැදිලි වැටහීමක් අපිට නැහැ. ඒකට අදාළ හේතුඵල සැකසෙමින්ද තියෙන්නේ? ඒ හේතුඵල නැතිද? උත්සාහ කළොත් කරන්න පුළුවන්ද? බැරිද? මේ මේ මොකක්වත් පැහැදිලිව වැටහෙන්නේ නැහැ. ඒතකොට එහෙම වැටහෙන්නේ නැති වෙනකොට අපි පුළුවන් දේ අතහැරලා දානවා, බැරි දේ කරන්න පොරබදනවා. එතකොට පුළුවන් දේත් අතහැරලා දාන්නේ උදාසීන බව නිසා එහෙම නැත්තම් මට ඔච්චර දඟලන්න බෑ මට ඔච්චර කරන්න බෑ ඒගොල්ලන්ට කිව්වට වැඩක් නෑ හදන්න බෑ කියලා අපි අතහැරලා දානවා. ඇයි ඒකට අදාළ හේතුප්‍රත්‍ය තියෙනවා මේවා ගොනු කරන්න පුළුවන් ගොනු කළ ශක්තිය අවදි කරන්න පුළුවන් කියලා අපිට පැහැදිලි හේතුඵල ඥානයක් අවදි නොවෙනවන ඒබඳු තැනකදී අපේ මනසේ ශක්තිය අවදි වෙන්නේ නැහැ. ඒ වගේම යම් අවස්ථාවකදී ඒ ඒ කරන්නට යන දේ කරන්න බැරි වෙන තැනට හේතු පැමිණිලා තිබුණා වුණත් අපට ඕන වෙනවා මම කැමති නිසා මට ඕන නිසා මගේ ඥාතිය නිසා මම ආදරය කරන කෙනා නිසා කොහොම හරි රැකගන්න ඕන වෙනවා දැන් රැකෙන්න කිසිදු කාරණයක් නැහැ රැකෙන්න කරුණු මොකක්වත් නැහැ. අපි දඟලුවට වැඩක් නැහැ. හැබැයි ඒත් අපි දඟලනවා. ඒත් අපි පොරබදනවා. මොකටද? අර අනුණය ගතිය නිසා. එතකොට උපේක්ඛා කියලා කියන්නේ ඒ අනුණය පටික දෙකෙන්ම දුර වෙලා ඇලෙන්නෙත් නැහැ ගැටෙන්නෙත් නැහැ. උදාසීන වෙන්නෙත් නැහැ. හැබැයි මධ්‍යස්ත වෙනවා කොමක් නිසාද හේතුඵල වශයෙන් එහිදී කළ හැකි කිසිවක් නැති බව ඒ ලෝක ධර්මතාවයක් බව, ඒ කර්මෙහි විපාකයක් බව, ඒ අෂ්ටලෝක ධර්මයේ ක්‍රියාත්මක වෙන අවස්ථාවක් බව හරියට වැටහෙනකොට එහිදී ඒ උතුමන් වහන්සේලා නිහඬ වෙනවා. ඒක තමයි උපේක්ඛා බ්‍රහ්ම විහාරය. ඒතර ඥාන සංප්‍රයුක්ත උපේක්ෂාව කොටස් දෙකකි යුක්තයි උපේක්ඛා බ්‍රහ්ම විහාරය සහ උපේක්ඛා පාරමිතා. ඒතර උපේක්ඛා බ්‍රහ්ම විහාරය කියන්නේ අනුන් සම්බන්ධ අනුන්ට පැමිණෙන සැප දුක් පිළිබඳව මධ්‍යස්ත වෙනවා. ඒ අය ගොඩාක් සැප වින්දා වුණා. ඉතින් ඒ ඒ අය කරගත්තු කුසල කර්මයන් භුක්ති විඳිනවා. ඒක 아무තුවෙන් උද්දාමයටපත් වෙන්නට කාරණයක් නෙමෙයි. 아무තුවෙන් කැළඹෙන්නට දෙයක් නෙමෙයි. මගේ හතුරා කියලා හිතුවත් ඒතනත්තාට අදාළ කුසල බලය තියෙනවා නම් ඒතනත්තා සැප විඳිනවා. ඒතර මගේ හතුරුකම නිසා මම ඒකට ඊර්ෂ්‍යා කරලා ගැටිලා ඇති තේරුමක් නැහැ. ඒතකොට මගේ මිත්‍රයා වුණත් ඒතනත්තාට දුක්ඛ විපාක විඳින්නට අදාළ අකුසල කර්ම තියෙනවා නම් මගේ මිත්‍රයා වුණයි කියලා කරන්න දෙයක් නෑ ඒවා භුක්ති විඳිනවා. එතකොට ඒ සතුරු මිතුරු කතාවෙන් ඔබට ගිහිල්ලා අපිට එතන ක්‍රියාත්මක වෙන හේතුඵල දකින්න පුළුවන් නම් තමයි සත්වෝ සාංශාරිකව කරන ලද අකුසල කර්ම නිසා ඒ වගේම ලෝක ධර්මතා නිසා අෂ්ටලෝක ධර්මයේ ක්‍රියාත්මක වීම නිසා ඒ වගේම නිවැරදි තීරණ ගන්නට නොහැකි වීම නිසා තමන් විසින් තමන්ගේ කය සිත වැරදි විදිහට යෙදවීම නිසා බාහිර පරිසර සාධක නිවැරදිව සකස් කර නොගැනීම නිසා කියන්නේ ප්‍රයෝග සම්පත්තිය නෙමේ ප්‍රයෝග විපත්තියෙන් යුක්ත නිසා ප්‍රයෝග සම්පත්තිය කියලා කියන්නේ සිතුවිලි වචන ක්‍රියා සහ බාහිර බාහිර ධර්ම බාහිර ධර්ම එහෙම නැත්නම් භෞතික දේවල් තමන්ටත් අනුන්ටත් යහපතක් සිද්ධ වෙන හැටියට හසුරුවා ගැනීමේ දක්ෂතාවය තමයි ප්‍රයෝග සම්පත්තිය කියන්නේ. තමන්ගේ සිතුවිලි, තමන්ගේ වචන, තමන්ගේ ක්‍රියා සහ බාහිර තමන්ටත් අනුන්ටත් අර්ථයක් වෙන හැටියට යහපතක් වෙන හැටියට හසුරවන්න දක්ෂ බව ප්‍රයෝග සම්පත්තිය. ප්‍රයෝග විපත්තිය කියන්නේ තමන්ගේ සිතම තමන්ටත් අනුන්ටත් හානියක් වෙන හැටියට හසුරුවනවා. තමන්ගේම වචනය තමන්ටත් අනුන්ටත් හානියක් වෙන හැටියට හසුරුවන. තමන්ගේම ක්‍රියාව තමන්ටත් අනුන්ටත් හානියක් වෙන හැටියට හසුරුවන. භෞතික ද්‍රව්‍ය බාහිර පාරිසරික සාධක තමන්ටත් අනුන්ටත් හානියක් වෙන හැටියට හසුරුවන. එතකොට එහෙම හසුරුවනවා නම් ඒකට කියනවා ප්‍රයෝග විපත්තියයි. එතකොට යම්කිසි කෙනෙකුට සාංශාරික අකුසල කර්මය නිසා දුක් විපාක මතුවෙන්නත් පුළුවන් ප්‍රයෝග විපත්තිය නිසා. නිවැරදිව හිතන්න තේරෙන්නේ નિවරදිව කතා කරන්න තේරෙන්නේ නිවරදිව ක්‍රියා කරන්න තේරෙන්නේ නිවරදිව බාහිර සාධක හසුරුවා ගන්න තේරෙන්නේ තමන් පිළිබඳව අනුන් පිළිබඳව කරුණා මෛත්‍රියක් සති සම්පජඤ්ඤයෙන් ක්‍රියා කරන්න. ඒතොර ඒ බඳු තැන්වලදී ඒ අය එතනින් බේර ගන්න කොතෙක් උත්සාහ කළා වුණත් ඒ උත්සාහය පළදරන්නේ ඒක වටහාගෙන ක්‍රියාත්මක වෙන්න තරම් ඥාන සම්පන්න බවක් එය සතුව නැතිනම්. ඒ නිසා ඒ බඳු අවස්ථාවලදී මධ්‍යස්ත වෙන්නට සිද්ධ වෙනවා ඒ අය පිළිබඳව කාරුණික උණයි කියලා මෛත්‍රී පූර්වක උණයි කියලා ඒකෙන් වෙනස් කරන්න බෑ අපි අර මෙත්තාව ගැන කතා කරනකොට ගිය සතියේ කතා කළේ රේරුකාණේ මහානායක හඳුරෝ සඳහන් කරලා තියෙන විශේෂ කාරණයක් මොකද්ද අපි මෙත් වඩනවා කියලා අනිත් කෙනා පොහොසත් වේවා ඔහුගේ බැංකු ගිණුමට තව තව වැඩියෙන් මුදල් එකතු වේවා ස්විප් ටිකට් එකක් ඇදේවා එහෙම ප්‍රාර්ථනා කළාට ඇති වැඩක් නැහැ වෙන්න පුළුවන් දෙයක් මොකද්ද වෙන්න පුළුවන්? Tamanගේ මනසින් බලපෑම් කරලා අනිත් කෙනාගේ මානසික කාරණා වෙනස් කරන්න පුළුවන්. ඒතනත්තාගේ චින්තනය, ඒතනත්තාගේ මනෝභාවයන් වලට බලපෑමක් ඇති කරන්න පුළුවන්. බලපෑම් ඇති කරලා ඒ සිතන රටාවේ තියෙන දුර්වලතෙන් එහෙම නැතුව නිවැරදිව හිතන තැනට පොළඹවන්නට පුළුවන්. ඒ යහපත් අදහස් බෝ කරන්නට පුළුවන්. එතකොට ඒ නිසා අපේ මෙත්තාව ප්‍රායෝගික කාරණයක් වෙන්නට ඕන. එතකොට ඒ ඒ මෙත්තාව අපට භාවිත කළයි කියලා ඒ බාහිර සාධක අන්නේ පුද්ගලයා හිතන හැටි කතා කරන හැටි ක්‍රියා කරන හැටි ඒ එතනට කරුණු පැමිණෙන හැටි ඒ මොකක්වත් අපට වෙනස් කරන්න බැරි තැනකට කරුණු යොමු වෙලා නම් ඒ බඳු තැනකදී උපේක්ෂාව හැර අර මෙත්තාවෙන් කරුණාවෙන් කළ හැකි වෙනස්කමක් නැහැ. ඒතකොට මෙත්තාව කරුණාව ඉතින් Tamanට ප්‍රයෝජනයි. කියලා හිතෙන්න පුළුවන්. දැන් ඒ නිසා තමයි අපි පෙර දිනේ සිහිපත් කළේ මේ මෙත්තා කරුණා වැනි ගුණාංග අනුන් අරමුණු කරගෙනයි මතුවෙන්නේ. මේ මට යහපතක් කරගන්න, මට සුවයක් ඇති කරගන්න, මගේ වැඩේ කරගන්න කියලා මෙත් වඩනවා නම් එතන තියෙන අර ආත්ම තෘෂ්ණාවෙන් ආත්ම මූලිකව කරන වැඩපිළිවෙලක් විතරයි. එතන හැබැයි මෙත්තාව අවදින හැබැයි මෙත්තාව නම් අනුන් සම්බන්ධ. හැබැයි කරුණාව නම් අනුන් සම්බන්ධවයි ඇති වෙන්නේ. එතකොට ඒ අනුන් සම්බන්ධ කරුණා මෛත්‍රිය ඇති වෙනකොට ඒක ඇති වෙන්නේ Tamanගේ මනස නිසා Taman සුවපත් වෙන්න. එහෙම නැතු එයාට මෙත් වෙනවා මට යහපතක් වෙනවා කියලා හිතුවොත් එතන මෙත් සිතක් නැහැ අනුන්ට යහපතක් වෙලත් නැහැ Tamanගේ මනසේ ගුණයක් අවදි වෙලත් නැහැ. ඒවා ඊටාම සූක්ෂමව අපි පටල වෙන තැන්. ප්‍රවේශමෙන් අපි එතෙන් හඳුනා ගන්නට ඕන. එතකොට දැන් මෙතන මේ කියන කාරණෙන් අපිට තවත් එක තහවුරු වෙනවා. මොකද්ද? කරුණාව මෛත්‍රිය අපේ ක්‍රියාත්මක කළ යුත්තේ අනුන් සම්බන්ධවයි. එතකොට අනුන්ට කරුණා මෛත්‍රිය දැක්විය යුත්තේ ඒතනත්තාට යහපතක් කරන්නට. ඉතින් ඒ යහපත කරන්න බැරි නම් ඒ යහපත සිද්ධ වෙන්නේ නැතිනම් එතන ඒ විදිහට ක්‍රියාත්මක වීම අර්ථ ශුන්‍යයි. ඉතින් අර්ථ ශුන්‍ය විදිහට හේතුඵල ක්‍රියාත්මක කරලා වැඩක් නැහැ. එතනදී නිහඬ වෙනව හැරෙන්නට. ඉතින් ඒ නිසා මේ උපේක්ෂාව කියන ගුණය ඊටාම ගැඹුරු, ඊටාම සූක්ෂම සම්පූර්ණයෙන්ම ප්‍රඥාව මත රඳා පවතින ප්‍රධාන ගුණයක්. අවශේෂ පාරමිතත් මේකට උදව් වෙනවා. ශාන්තිය ඊළඟට මෙත්තාව ආදී ගුණ මෙතනට උදව් වෙනවා. නමුත් ප්‍රධාන වශයෙන්ම උපේක්ඛාව ප්‍රඥාව මත රඳා පවතින. ඒතකොට පාරමිතා කතාවෙත් උපේක්ෂාව අවසානයේට කියන්නේ. එතකොට බොජ්ජංග ධර්ම ගැන කියනකොටත් උපේක්ඛාව අවසානයේට කියන්නේ. ඒ මොකද ඒ තරම් සූක්ෂම සියුම් ධර්මයක්. දැන් ඔය අපි කතා කරන්නේ මෙත්තා බ්‍රහ්ම විහාරය ගැන. එතකොට මෙත්තා පාරමිතාව කියන්නේ මොකක්ද? ඒකත් ප්‍රඥාවේ ඥාන සංප්‍රයුක්තව ඇති වෙන මනෝභාවයක් කොමක්දෙහිදී ඇති වෙන తত্ত্বය දැන් අපි බ්‍රහ්ම විහාරයේදී කතා කළේ අනුන් සම්බන්ධව සැප දුක් වලදී ඇලෙන්නෙත් නැතුව ගැටෙන්නෙත් නැතුව මධ්‍යස්ත වෙන ගතිය. ඒ අනි අනිත් කෙනා සැප විඳින්නේ එතනත්ත සසරේ කරගත්තු කුසල කර්ම විපාක. ඒ වගේ මේ ජීවිතයේ ප්‍රයෝග සම්පත්තියෙන් ක්‍රියාත්මක වෙලා ඒවා තමයි එතරම්ම මුක්ති විඳින්නේ. එතකොට අහවලා දුක් විඳින්නේ මොකක් නිසාද? සසරේ කරගත්තු අකුසල කර්ම සහ මේ ජීවිතේ ප්‍රයෝග විපත්ති ක්‍රියාත්මක වෙනවා. එතකොට ඒ විදිහට අනුන් සම්බන්ධව මධ්‍යස්ත බව ඇති කරගන්නවා බ්‍රහ්ම විහාරයේදී මෛත් උපේක්ඛා පාරමිතාවේදී තමන් සම්බන්ධ තමන්ට අර ඉෂ්ඨානිෂ්ඨ සත්ව සංස්කාරයන්ගෙන් යම්තා පීඩා පැමිණෙනවා ඒ කියන්නේ ඉෂ්ට වූ සංස්කාර ධර්මයන්ගෙන් සහ සත්වයින්ගෙන් Tamanට යම්කිසි ප්‍රියශීලී ඉන්ද්‍රයන්ට ප්‍රියමනාප ඉන්ද්‍රිය උත්තේජනය කරන ඉන්ද්‍රයන්ට සුවයක් ඇති කරන පහසුවක් ඇති කරන Taman ප්‍රිය කරන ස්පර්ශයන් නැති වෙනවා අනිෂ්ට සත්ත්ව සංස්කාරයන්ගෙන් Tamanගේ ඉන්ද්‍රයන්ට පීඩා ඇති කරන වෙහෙස ඇති කරන පීඩාව ඇති කරන අකමැති වෙන විදිහේ ස්පර්ශයන් ඇති කරනවා එතකොට මේ සත්ත්ව සංස්කාරයන් Tamanට සුවය ඇති කළත් Tamanට පීඩාව ඇති කළත් එතනදී අර මුලින් කියපු විදිහට හේතුඵල වශයෙන් විමසා දකින්නට පුළුවන්. ඒ කියන්නේ මේ Taman විසින් සසර ගමනේ කරන ලද අකුසල කර්මයක් නිසායි මේ පීඩාව විඳින්නේ. ඒ වගේම මේ ජීවිතේ මම මොන මොන දේවල් වලින්ද මගේ ප්‍රයෝග සම්පත්තිය නැති කරගන්නේ. නිවැරදිව හිතුවේ නැති නිසාද, නිවැරදිව කතා කළේ නැති නිසාද, නිවැරදිව ක්‍රියා කළේ නැති නිසාද එතකොට ඒ අදාළ හේතු ප්‍රත්‍ය නැති වෙනකොට මෙතන මේ පීඩාව ගොඩ නැගෙනවා. ඒ වගේම තමන් විසින් සසර ගමනේ කරන ලද කුසල කර්ම නිසා සැප විපාක ලැබෙනවා ඒ වගේම මේ ජීවිතේ નિවරදිව හිතලා નિවරදිව කතා කරලා નિවරදිව ක්‍රියා කරන්නට ප්‍රයෝග සම්පත්තියෙන් ක්‍රියාත්මක වීමෙන් මේ යහපත සිද්ධ වෙනවා. එතකොට මේ විදිහට හේතුඵල වශයෙන් සිද්ධ වෙන ක්‍රියාවලියක් හැටියට දකිනකොට ඒ ගැන අමුතුවෙන් උද්දාමයටපත් වෙන්න දෙයක් නැහැ. එයිද සාංශාරික කුසල බලය සහ මේ ජීවිතයේ උත්සාහය මත සුවදායක ආරම්භන ලැබෙනවා. නමුත් ඒවා සදාකාලික නැහැ. ඒවා අනිත්‍ය ධර්ම. ඒවා දුක්ඛ ධර්ම. ඒවා ආත්ම වශයෙන් මම සැප විඳිනවා. මට තමයි මේ අසේසුරු ලැබුණේ. දැන් මේ මම බොහොම පුණ්‍යවන්තයෙක්, මම භාග්‍යවන්තයෙක්. මට නම් අනිත් අය සලකනවා. මට හැමෝගෙම සත්කාර ලැබෙනවා අනිත් අයට නම් එහෙම නැහැ කියලා. එහෙම මා අදිමානය ඇති කරගන්නට, සෙය්‍යමානය ඇති කරගන්නට, අනුන් පහත් කොට සලකන්නට, Taman හුවා දක්වන්නට, ඒ වගේ මේ ලැබෙන සුවයෙන් සහනෙන් උම්මත්තක වෙන්නට තරම් වැදගත් දෙයක් නෙමේ හේතු ප්‍රත්‍යයෙන් හටගෙන වහා බිඳී යනවා. ඒ නිසා එතන තරම් උද්දාමයටපත් වෙලා තමන්ගේ උපේක්ෂාව නැති කරගන්නට තරම් වැදගත් දෙයක් නැහැ. අනුමය භාවයටපත් වෙන. ඒ කියන්නේ ඒවා අනුව යන්නට. ඒවා පසුපස හඹා යන්නට තරම් වැදගත් දේවල් නොවේ කියලා දකිනකොට අන්න තමන්ගේ සැපය පිළිබඳ උපේක්ෂාව ඇති කරගන්න පුළුවන්. තමන්ට පැමිණෙන දුක පිළිබඳව ඒවත් හේතු ප්‍රත්‍යයෙන් හටගන්න ධර්ම ඒ හේතු ප්‍රත්‍ය දැන් ගොඩ නැගිලා තියෙන නිසායි මේ පීඩාව මතුවෙන්නේ. ඒතකොට දැන් මේකට දැඟලුවයි කියලා වෙනස් කරන්න පුළුවන්ද බැරිද? ඒතකොට කයට පැමිණෙන පීඩා අපිට වෙනස් කරන්න පහසු නැති වෙන්න පුළුවන්. හිතට පැමිණෙන පීඩාව වෙනස් කරගන්න පුළුවන්. ඉතින් හිතට පීඩාවක් පැමිණෙනවා නම් ඒතර උපේක්ෂාව ඇත්තෙත් නැහැ. ඒ නිසා මෙතන හිතට දැනෙන කාරණා ගැන නෙමෙයි කතා කරන්නේ කයට දැනෙන කාරණා ගැන කයට දැනෙන කාරණා ගැන සිත විසින් ප්‍රතිචාර දක්වන විදිහ ඒකයි මෙතනදී අපිට වැදගත් වෙන්නේ. එහෙම නැත්නම් සිත වැරදි විදිහට ප්‍රතිචාර දක්වනවා නම් එතනින් එහාට එතන මෙත්තාවක්, කරුණාවක්, මුදිතාවක්, උපේක්ඛාවක් ගැන කතා කරන්න දෙයක් නැහැ. ඒ තැනත්තා අනුනය පටිග ස්වභාවයටපත් වෙලා නම්, ඒ කියන්නේ ඇලීම් ගැටීම් ස්වභාවයෙන් නම් ක්‍රියාත්මක වෙන්නේ. එතන කිසිදු පාරමිතාවක්, කිසිදු ගුණයක්, කිසිදු බෝධිපාක්ෂික ධර්මයක් එතන වැඩෙන්නේ නැහැ. ඒ නිසා මෙතන මේ කතා කරන්නේ ඇසින්, කනෙන්, නාසයෙන්, දිවෙන්, කයින් කියන මේ පංචේන්ද්‍රයන්ගේ. ඒ අතරිනුත් ප්‍රබලව අපට දුක් පීඩා පැමිණෙන්නේ කයෙන්. මොකද චක්කු විඥානේ උපේක්ඛාසගතයි. සෝත ගාන જીවහ උපේක්ඛාසගතයි. කාය විඥානය තමයි දුක්ඛසහගත සහ සුඛසහගත වශයෙන් දැනෙන්නේ. එතකොට මේ කයට දැනෙන පීඩාව තමයි අපට රළු විදිහට දැනෙන්නේ. අන්න ඒ කයට දැනෙන රළු පීඩාව පිළිබඳව හේතුඵල වශයෙන් දකිමින් ඒ වගේම ත්‍රිලක්ෂණ වශයෙන් දක මේක සදාකාලික දෙයක් නෙමෙයි හේතු ප්‍රත්‍යයෙන් හටගෙන ඒකත් නිරුද්ධ වෙනවා. එතකොට මෙතන සත්වයේ පුද්ගලයෙක් කියලා මේ මම විඳිනවා මට මේ දුක් විඳින්න උනා මේ මිනිස්සයා මටනේ මෙහෙම කළේ ඉස්සරත් මෙහෙම කළා දැනුත් මෙහෙම කරනවා අනාගතෙත් මෙහෙම කරයි කියලා අනේකා පුද්ගලාර්ථයෙන් සත්වයක් හැටියට පුද්ගලයෙක් හැටියට අරගෙන ගැටෙන්න දෙයක්වත් නැහැ. තමන් සත්වයක් පුද්ගලයෙක් හැටියට අරගෙන ගැටෙන්න දෙයක්වත් නැහැ කියන අනාත්ම ස්වභාවය. හරියට දකිනකොට තමන්ගේ මනසේ මධ්‍යස්ථ භාවයක් ඇති එතකොට ප්‍රියමනාපදේ සිද්ධ වෙනකොටත් හේතුඵල වශයෙන් විමසා බලනවා අප්‍රිය අමනාපදේ සිද්ධ වෙනකොටත් හේතුඵල වශයෙන් විමසා බලනවා ඒ වගේම තවදුරටත් අපට පුළුවන් ප්‍රඥාව තවත් විහිදුවනකොට ත්‍රිලක්ෂණ වශයෙන් මෙනෙහි කරලා බලන්න. චතුරාර්ය සත්‍ය වශයෙන් මෙනෙහි කරලා බලන්න. ඊළඟට පරමාර්ථ ධර්ම වශයෙන් මෙනෙහි කරලා බලන්න. අපි නිතරම සිහිපත් කරනවනේ විදර්ශනා කරනවා කියලා අපිට ওই ක්‍රම හතරටනේ බලන්න තියෙන්නේ. හේතුඵල වශයෙන්, ත්‍රිලක්ෂණ වශයෙන්, චතුරාර්ය සත්‍ය වශයෙන්, පරමාර්ථ ධර්ම වශයෙන්. එතකොට ඒ ක්‍රම හතරටම අපට අවධානය යොමු කරන්නට පුළුවන් නම් තමන් හා සම්බන්ධව සිදුවෙන කරුණු පිළිබඳ. එතනදී තමන් පිළිබඳව ඇති වෙන සැප දුක් දෙකෙහිදම අනුනය පටික ස්වභාවයටපත් නොවි අර ඉෂ්ඨානිෂ්ඨ සත්ව සංස්කාරයන් පිළිබඳව Tamanගේ මනස සමව පවත්වන්න පුළුවන් අන්නේ ඥාන සංප්‍රයුක්ත ගුණය හඳුන්වනවා උපේක්ඛා පාරමිතාවයි. දැන් එතකොට අපි කතා කළේ උපේක්ඛා කියන වචනේ බුදුදහමේ යෙදෙනවා අර්ථ දෙකකින් తත්‍ර මජ්ජත්තතා කියන චෛතසික ධර්මය හඳුන්වන්නට ඒ වගේම උපේක්ඛා කියන මානසික తত্ত্বය මානසික ගුණය හඳුන්වන්න. ඒක අපි වෙන් කරගන්න. ඊළඟට මේ මානසික ගුණය ක්‍රම දෙකකට මතුවෙන්නට පුළුවන්. අඥාන භවෙන් මතුවෙන්න පුළුවන් ප්‍රඥාවෙන් මතුවෙන්න පුළුවන්. අඥාන භවෙන් මතුවෙන්නේ අනුන්ට සිද්ධ වෙන දේ පිළිබඳ සංවේදී බවක් නැතිකම සහ තමන්ට සිද්ධ වෙන දේ පිළිබඳව එහි බරපතලකම වටහා ගත නොහැකි වීමයි. ඒ නිසා ඒ தත්වයෙන් ඇතිවෙන උපේක්ඛාව Tamanට හොඳට නිදා ගන්න ආතතිය දුරු කර ගන්න උදව් වුණාට ඒක මානසික ගුණයක් හැටියට පාරමිතාවක් හැටියට ගණන් ගන්නේ පාරමිතාවක් හැටියට ගන්නේ ඥාන සංප්‍රයුක්ත උපේක්ෂාව. ඒ ඥාන සංප්‍රයුක්ත උපේක්ෂාව දෙවිධයකට දියුණු කරන්න පුළුවන් උපේක්ෂා බ්‍රහ්ම විහාරයේ වශයෙන් උපේක්ඛා පාරමිතාව වශයෙන් උපේක්ඛා බ්‍රහ්ම විහාරය කියන්නේ අනුන් සම්බන්ධව ඇති වෙන අනුන්ට සිද්ධ වෙන සැප දුක් වලදී ඇලීම් ගැටීම් වලටපත් වෙන්නේ නැතුව උද්දාමයටපත් වෙන්නේ හෝ වික්ෂිප්ත වෙන්නේ නැතිව හේතුඵල වශයෙන් ත්‍රිලක්ෂණ වශයෙන් චතුරාර්ය සත්‍ය වශයෙන් පරමාර්ථ ධර්ම වශයෙන් ප්‍රඥාවෙන් දකිමින් මනස මධ්‍යස්ත කරගන්නට පුළුවන් ගතිය මධ්‍යස්ත ගුණය උපේක්ඛා බ්‍රහ්ම විහාරයයි තමන් සම්බන්ධව තමන්ට පැමිණෙන සැප දුක් පිළිබඳව හොඳ නරක පිළිබඳව ස්ථානිෂ්ඨ ධර්මයන් පිළිබඳව ඇලෙන්නෙත් නැතුව ගැටෙන්නෙත් නැතිව ප්‍රඥාවෙන් දැකලා මනස මධ්‍යස්ථව පවත්වන්නට පුළුවන් ගතිය උපේක්ඛා පාරමිතාවයි. ඉතින් අදට අපි ওই කාරණා ටිකෙන් නවත්තමු. අපි තව ඉදිරි දවස්වලදී මේ උපේක්ඛා පාරමිතාවේ සහ දානෙහි තියෙන විශේෂත්වය උපේක්ඛා පාරමිතාව සහ වීරය අතර තියෙන සම්බන්ධය ඒ වගේම උපේක්ෂාව සහ ප්‍රඥාව අතර තියෙන සම්බන්ධය අවශේෂ පාරමිතා ධර්ම වලට මේ උපේක්ෂාවේ තියෙන සම්බන්ධය ඒ වගේම උපේක්ෂා පාරමිතාව අපි කොහොමද ප්‍රත්‍යවේක්ෂා කරන්නත් එහි ප්‍රතිපත්ති ක්‍රමය මොනවද ඒ වගේම පාරමී උපපාරමී පරමත්ත පාරමී වශයෙන් කොහොමද බෙදී යන්නේ ඒ වගේම ආත්ම මූලික මානුෂීය ඒ වගේම ආධ්‍යාත්මික කියන මේ ක්‍රමවලින් කොහොමද ඒක වර්ධනය වෙන්නේ ආදී මේ කරුණු අපි ඉදිරි සතිවල සාකච්ඡා කරමු එමනම් අද දවසේ අපි දේශනාව මේ පමණකින් නිමවටපත් කරමු අපි ධර්ම සාකච්ඡාව ආරම්භ කරමු